සාදු සාදු සාදු සද්ධාවන්ත පින්වතුනි පින්වතිය නිදරුවනි අද ධර්ම දේශනාවට මාතෘකා කළේ මියගිය ඇත්තන්ට පින්දීම උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තිලෝගුඩ සූත්‍රයේ ගාතාවක් කුද්දක නිකායේ මේ ගාතාව තියෙනවා පින්වත්නි අපේ ළමින් කෙනෙක් මිය ගියාට පස්සේ අපේ පරපුරේ අපේ ඥාතිවරයෙක් මිය ගියාම අපි පින්කම් කරනවා. ඒ කරන පින්කම පිළිවෙලකට කරන්න මිය ගිය කෙනා වෙනුවෙන් කරන යුතුයකම්. ඒවට කියනවා ඥාති බලි. බුදුරජාණන් වහන්සේ පංච බලි කියලා අපිට කළ යුතු කාරණා පහක් වදාලා. එකක් තමයි රාජ බලි. රජවරු උදෙසා කළ යුතු දේවල් තියෙනවා ඒ කියන්නේ රජයට කරන දේවල් බදු ගෙවන්න ඕන එතකොට විදුලි බිල වතුර බිල මේව ඔක්කොම ගෙවන්න ඕන රජයට ගෙවන්න තියෙන දේවල් කරන්න ඕන රජයක් නඩත්තු කරන්නේ ඒවවලින් ඒකටයි කියන්නේ රාජබලි රජයට කරන බදු ගෙවීම ඒ වගේම තමයි ඥාති බලි ඥාතීන්ට කරන උපකාර තියෙනවා ඥාතීන්ට කරන්න ඕන යුතුයකම්. ආගන්තුක අයටත් කරන්න ඕන. දැන් බලන්න මේ බලි කියන වචනය අද පුදුම විදිහට වෙනස් වෙලා. දැන් අපේ ජාතක පොතේ ලස්සන කතාවක් තියෙනවා. ජාතක පොතේ තියෙනවා කතාවක් මතක බත්ත ජාතකය. මතක බත්ත. මේ කතාව පුදුම ලස්සනයි. එක්තරා දිසාපාමොක්තුමෙක්. දිසාපාමොක් කියන්නේ අද කාලේ කුලපති කෙනෙක් විශ්වවිද්‍යාලේ. අතීතයේ පින්වත්නි ශිෂ්‍යයන්ගේ මේ තක්ෂිලාව විශ්වවිද්‍යාල තිබුණේ වනාන්තරවල. ඇයි එක විෂයකට සීමා වෙච්ච තැනක් නෙමෙයි. සියලුම දේ ඒ විශ්වවිද්‍යාලය තුල උගන්වනවා. තක්ෂිලාව කියන්නේ ඒකයි. සියලුම දේ උගන්වන. ඉතින් අවුරුදු 9ක් 10ක් ඉගෙන ගන්න ඕන. දැන් මේ තක්ෂිලාවේ දිසාපාමුක්තුමෙක් ඉන්නවා එතුමා දවසක් ශිෂ්‍යයන්ට උපදෙස් දෙන වෙලාවේ කියනවා ශිෂ්‍ය දරුවනි මමත් දැන් වයස්ගතයි මම දැන් වයස්ගත වෙලා ජීවත් වෙන්නේ මට ඕනකමක් තියෙනවා මගේ නමින් මිය ගිය අයට පින්කමක් කරන්න මගේ දෙමාපියන්ට මගේ ගුරුවරුන්ට මගේ ඥාති පිරිසට මගේ මවගේ පැත්තේ මිය ගිය අයට පියාගේ පැත්තේ මිය ගිය අයට ඒ වගේම මාව ආරක්ෂා කරන දෙවි දේවතාවරුන්ට මේ සියල්ලන්ටම පූජාවක් කරන්න ඕන. ඒ ඇත්තන්ව අනුස්මරණය කරලා ඒ ඇත්තන්ගේ පරලොව ජීවිතේ සැපවත් කිරීම පිණිස මම මොකක් හරි පූජාවක් කරන්න ඕන. ඒ සඳහා වනාන්තරයට ගිහින් හොඳ ශක්තිමත් එළුවෙක් අල්ලගෙන එන්න කියලා කිව්වා. ශක්තිමත් කියන්නේ හොඳට මස් පිළිච්ච තරුණ එළුවෙක්. මොකටද මගේ මියගිය ඥාතීන්ට දෙවියන්ට පූජාවක් කරන්න. අල්ලන් එන්න කිව්වා එළුවෙක්. මේ ශිෂ්‍ය පිරිසත් කැලේ ඇවිදලා ඇවිදලා කැලේම පීරලා බැලුවම දැක්කා ඈත ලොම් පිරිච්ච මස් පිරිච්ච එළුවෙක් මේ එළුව අල්ලගන්න අමාරු උනේත් නෑ මේ දරුවන්ට මේ එළුව දුවන්නේ නැතුව මිටියා මේ ළමයි ටිකකින් අල්ලගත්තා අල්ලගෙන ලණුවක් කරේ දාලා ගැට ගාලා ඇදගෙන එනවා එළුවා කිසි කරදරයක් නැහැ, දඟලන්නේ නැහැ, පනින්නේ නැහැ, දුවන්නේ නැහැ, එළුවත් පස්සෙන් එනවා. මේ දරුවන්ටත් දැන් පුදුමයි මේ කිසි කලබලයක් නැතුව මේ එළුවා එනවා පස්සෙන්. ටික දුරක් එනකොට මේ එළුවා මොකද කළේ? එක පාරටම බක බක ගාලා ඉනා වුණා. එළුවා මා අයියෙන් ඉනා වුණා. මේ ළමයි බය වුණා මොකද මේ සතා එක පාරටම ඉනා වුණා. දැන් මේ දරුවෝ කැලේ ටිකක් බය වුණා. ආයි මේ එළුව ඇදගෙන යනකොට මේ එළුව එකපාරටම ඕ ගාලා අඬන්න පටන් ගත්තා. දැන් මේ ළමයින්ට හරි ප්‍රශ්නයක්. තරුණ ළමයි. ඒ කැලේම මේ ළමයි බිම දනගාගෙන මේ එළුවගේ එළුව දිහා බලලා කතා කළා. එළුවෝ උඹ දැන් ටිකකට වෙලා ටික වේලාවකට කලින් එකපාරට බක බක ගාලා ඉනා වුණා. දැන් එකපාරට අඬනවානේ. සිනාසීමටත් ඇඬීමටත් කාරණේ මොකද්ද කියලා ප්‍රශ්නයක් කළා. මේක ජාතක කතාවක්. මේ එළුවා කියනවා බලන්න ලස්සන උත්තරයක් දෙනවා. මේක මම කියන්නේ ඔබේ ගුරුවරයාගේ ඉදිරිපිට මං සිනාසීමටත් ඇඬීමටත් කාරණාව මං කියන්නේ ගුරුතුමා ළඟ දිසාපාමුක්තුමා ළඟට ගිහින් කියන්නේ. දැන් එළුවා කිසි කරදරයක් නැමේ ළමයි අල්ලගෙන යනවා දැන් කැලේ මැද්දේ තක්ෂිලාවට ගියාම විශ්වවිද්‍යාලෙට දිසාපා මුක්තුමා මේ කුලපතිතුමා දුවගෙන ඇවිල්ලා බැලුවා පූජාවට අංග සම්පූර්ණ එළුවෙක් ලොම් පිරිලා මස් පිරිලා තරුණයි යව සම්පන්න ගුරුතුමාට පුදුම සතුටක් එළුවා දැකලා ඇයි මේ ගුරුතුමාගේ සිතේ තියෙනවා ලොකු බලාපොරොත්තුව මියගිය දෙමාපියන්ට ගුරුවරුන්ට ඥාතීන්ට දෙවියන්ට පින් දෙන්න පූජාවක් කරන්න. මොකද්ද කරන්න යන පූජාව ලොකු ගින්නක් පත්තු කරලා මේ එළුවගේ බෙල්ල කපලා එළුවව දානවා අර ගින්නට. එතකොට මේ එළුව අර ගින්නේ පිච්චෙන වෙලාවේ කළු පාට දුමක් පිට වෙනවා. ඒ පිට වෙන දුම මියගිය ඇත්තන්ට දෙවියන්ට අනුමෝදන් වෙනවා. ඒ ඇත්ත මේ දුම ආග්‍රහණය කරගෙන සැපයටපත් වෙනවා. මේකයි විශ්වාසය. දැන් මේ තරුණ ළමයි ටික කියනවා ගුරුතුමාට ගුරු පියාණනි දැන් අද පුදුම සිද්ධියක් සිද්ධ වුණා. මේ එළුවා අල්ලන්න අපිට කිසිම කරදරයක් වුණේ නැහැ වෙන සතෙක් අල්ලගන්න බෑ ළඟට ගියාම දුවනවා පනිනවා කෑ ගන්නවා මේ සතා කිසිම කරදරයක් නැහැ ළඟට ගිහින් අල්ලගත්තා අපි දුවන්නේ පනින්නේ මොකක්වත් නැහැ. පස්සෙන්ම ආවා අපිත් එක්ක. කැලේ මැද්දෙන් එන විට දේවයන් වා ගුරු දේවයන් වහන්සේ මේ එළුව එකපාරටම සිනාසුණා. තව ටිකක් දුර එනකොට එකපාරටම ඇඬුවා. අපි ප්‍රශ්න කළා සිනාසීමටත් ඇඬීමටත් කාරණේ මොකක්ද? ඒ වෙලාවේ ගුරු දේවයන් වහන්සේ මේ එළුව අපිට කියනවා ඒකට පිළිතුර මම සපයන්නේ ඔබලගේ ගුරුතුමාගේ ඉදිරිපිට. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මේකට කාරණාව දැනගන්නකම් අපිට ඉවසිල්ලක් නැහැ. දැන් අර විශ්වවිද්‍යාලේ තක්ෂිලාවේ තැන් තැන් වල පාඩම් කරන ශිල්ප ඉගෙන ගන්න දරුවෝ කවුරු රැස් වුණා මෙතනට. 500ක් විතර ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඔක්කොම මේ විසිතුරු දේ මේ අසිරිමත් දේ දිහා බලනවා මොකද මේ එළුවේ කිනා වුණා ඇඬුවා මොකද්ද මේකේ තේරුම? ඊළඟට මේ ගුරුතුමත් ප්‍රශ්න කළා එළුවෝ උඹ මේ කැලේ මගේ මේ ශිෂ්‍යෝ කියනවා එන විට අල්ලගෙන එනකොට ඔබ එකපාරට සිනාසුනාලු. පස්සේ ඔබ එකපාරට ඇඬුවලු. මේකට කාරණාව මොකක්ද? එතකොට මේ එළුවා ලස්සන උත්තරයක් දෙනවා. එළුවා කියනවා ගුරුතුමනි මීට ආත්ම 499කට පෙර මීට ආත්ම 499කට පෙර මමත් මේ කැලේ මෙතනම විශ්වවිද්‍යාලේ කුලපති කෙනෙක් දිසාපාමොක් කෙනෙක් මම. ආත්ම 499කට පෙර මේක මගේ 500 වෙනි ආත්මය. එදා මට ලොකු බලාපොරොත්තුවක් ලොකු ප්‍රාර්ථනාවක් ආශාවක් මට තිබුණා මේ ඔබ වගේම මගේ මියගිය ඥාතීන්ට ගුරුවරුන්ට මිත්‍රයන්ට දෙවියන්ට පූජාවක් කරලා පින් දෙන්න. ඒ වෙනුවේ මං කලේ මොකද්ද මේ කැලේ ඉන්න එළුවෙක්ව අල්ලගෙන ඇවිල්ලා ඒ එළුවාගේ බෙල්ල කපලා ගින්නට දැම්මා. අර මගේ මිය ගියායව සනසන්න. දෙයියන්ව සනසන්න. ඒ කරපු අකුසල කර්මය නිසා ඒ කරපු බරපතල වරද නිසා සත්ව ඝාතනයේ නිසා මම දැන් ආත්ම 499ක්ම උපන්නේ එළුවෙක් වෙලා. ආත්ම 499ම මම මිය ගියේ බෙල්ල කැපිලා. දැන් මගේ මේ 500 වෙනි ආත්මය. අද මම බෙල්ල කැපිලා මැරෙන දවස. අදින් පස්සේ මම එළුවෙක් වෙන්නෙත් නැහැ බෙල්ල කැපිලා මැරෙන්නෙත් නැහැ මගේ අකුසලේ ඉවරයි. මගේ අකුසල විපාක දීම අදින් ඉවරයි. ඉතින් ආත්ම 499ක්ම එළුවෙක් වෙලා බෙල්ල කැපි කැපීම මැරිලා ඒ දුකෙන් නිදහස් වෙනවා අද දවසේ ඒ සතුට නිසයි මම මේ බක බක ගාලා සිනාසුනේ ඊට පස්සේ ගුරුතුමා ප්‍රශ්න කරනවා උඹ ඇඬුවේ මොකද අනේ ගුරුතුමනි මම මේ දුක්ුනේ ඔබ වහන්සේ දිහා කල්පනා කරලා එදා මං කරපු වරදම අද ඔබ වහන්සේත් කරලා මං වගේම ආත්ම 500ක් එළුවෙක් වෙලාම ඉපදී ඉපදී බෙලි කැපි කැපි මැරෙනවා නේද කියන එක කල්පනා කළාම මට ලොකු දුකක් වේදනාවක් ඇති වුණා. ඔබතුමා පිළිබඳ. ඒ දුක වේදනාව නිසායි මම මේ ඇඬුවේ කියලා කිව්වා. දැන් මේ ගුරුතුමා කියනවා නෑ නෑ උඹව මම මැරෙන්න දෙන්නේ නෑ. මං උඹව පරිස්සම් කරන්නම් කියලා ගෝලයන්ට කිව්වා. මේ එළුව වඩා ගන්න කියලා. මේ එළුව කියනවා අනේ අද මම මොන ක්‍රමයකින් හරි බෙල්ල කැපිලම මැරෙනවා අර කළ අකුසලයේ නිසා. නෑ නෑ බය වෙන්න එපා මගේ ශිෂ්‍යයෝ 500ක් ඉන්නවා ඔබව ආරක්ෂා කරගනීවි කියලා වඩාගෙන ගියා. දැන් කැලේ මැද්දෙන් යනවා වඩාගෙන එළුවව මාරුවෙන් මාරුවට. ටික දුරක් ගියාම දැන් පහින් යනවා ගුරුතුමාටත් දරුවන්ටත් බොහොම මහන්සියි. ලොකු ගල් තලාවකුත් තිබුණා. එතන වතුර පොකුණකුත් තියෙනවා. ගල් තලාව ළඟ දැන් කවුරුත් නතර වෙලා වතුර පොකුණේ බෑලා මූණකට සෝදගෙන ඉන්න වෙලාවේ මේ එළුවා මොකද කළේ? අර ගල් තලාවේ තැන් තැන් වල තිබුණ තනකොළ. එළුවටත් බඩගිනි එළුවා මොකද කළේ? පැන පැන ගින් අර කළු ගලේ කළු ගල් තලාවේ තැන් තැන් වල තියෙන තනකොළ ටික කන්න පටන් ගත්තා. මේ ධාවල වෙලා හොඳ රස්නේ තිබිච්ච වෙලාවක්. කළු ගලත් රත් වෙලා. අනේ පුදුමයක් පින්වත්නි එකපාරට අකාලේ වැස්සක් වැටුණා. ගොරව ගොරව වයින්න පටන් ගත්තා. මේ අකාලේ වැස්ස නිසා විදුලි කොටන්න පටන් ගත්තා. විදුලිත් කොටනවා දැන් අර ශිෂ්‍යයොත් බලාගෙන ඉන්නවා ගුරුතුමත් බලාගෙන ඉන්නවා එළුවත් ගල්තලාවේ තනකොළ කනවා. දැන් විදුලි කොටන වෙලාවේ අර විදුලි සැර වැදුනා කළු ගලට. ගල් තලාවෙන් පතුරක් ගැලවිලා කළු ගල් පතුරක් ගැලවිලා විසික්ුණා. කෙලින්ම වැදුනේ එළුවාගේ බෙල්ලට. එළුවාගේ බෙල්ල විසික් වෙලා ගියා. එතනම මැරිලා වැටුණා. මෙන්න මේ ජාතක කතාව තියෙන්නේ අපේ ජාතක පොත් වංශය තුල. ජාතක පොත් මේ ජාතක කතාවේ නම මතක බත්ත. මේකෙන් දෙන උපද උපදේශය තමයි කෙනෙක්ව සතුටු කරවන්න බෑ තව කෙනෙකුට දුක් දීලා. තව කෙනෙක්ව සතුටු කරවන්න බෑ තව කෙනෙකුට දුකක් දීලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පදනම තමයි මෛත්‍රිය. සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා. මේකයි බෞද්ධයාගේ පදනම. එතකොට මිය ගිය කෙනෙක්ව සනසන්න නම් කල යුත්තේ මොකද්ද? ධාර්මික වැඩපිළිවෙලක්. දෙවියන්ව සතුටු කරන්න නම් කල යුත්තේ මොකද්ද? ධාර්මික වැඩපිළිවෙලක්. සත්ව ඝාතනය කරලා බෑ. කිසිම කෙනෙක්ව සතුටු කරවන්න. ඇයි නපුරු සිතින් නරක සිතින් මේක කරන්නේ? සියල්ලටම මුල සිත. මනෝ පුබ්බංගම ධම්මා සියල්ලටම මුල අපේ සිතනේ. පිරිසිදු සිතින් යමක් කරනවද කියනවද සිතනවද ඒකයි පින කියලා කියන්නේ. කුසල් කියන්නේ ඒකට. අපිරිසිදු සිතින් නරක සිතින් යමක් කරනවද කියනවද සිතනවද ඒක තමයි අකුසල් කියලා කියන්නේ. දැන් පිරිසිදු සිතින් කරන සෑම දෙයකම විපාක එනවා ඡායාව අනපායිවි. සෙවණැල්ල පස්සෙන් එනවා වාගේ සැප පිනිස එනවා. අපිරිසිදු සිතින් කරන කියන සිතන දේ සංසාරේ පස්සෙන් එන්නේ චක්ඛං වහතෝ පදං ගුණා පසුපස යන කරත්තරෝදි වගේ. දුක දෙන. දැන් මේ මතකබත්ත ජාතක කතාවිනු කියන්නේ ඒකයි. අර එළු වගේ පස්සෙන් කළ අකුසලයාව. සැප පිනිස නෙමෙයි. එළුවෙක්ම වෙලා ආත්ම 500ක් බෙලිම කැපි කැපි මැරුණේ අර ගුණා පසුපස යන කරත්ත රෝදේ වාගේ අර අකුසල කර්මය. දැන් අපි මිය ගිය ඇත්තෝ වෙනුවෙන් විවිධ පින්කම් කරනවා. විවිධ දේ කරනවා. අපිත් එක්ක ජීවත් වෙලා මිය ගිය කෙනා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ බුද්ධිමත්ව කල්පනා කරලා දානි ටිකක් දෙන්න. මේ ලෝකේ සනීප කරන්න බැරි එකම ලෙඩේනේ බඩගින්න. jigajja paramaroga. දැන් විද්‍යාව දියුණු නිසා භයානක රෝගාබාධවල රෝගාබාධ නික්තාවට සනීප කරන්න ඖෂධ තියෙනවා. දැන් මිනිස්සු බය නැහැ. සනීප කරන්න බෑ කියපු ලෙඩ රෝග දැන් සනීප වෙනවා. නික්තාවටම සනීප වෙනවා. නමුත් මිනිස්සයා උපත ලබාපු දාසිතම මවගේ කුසට ඇතුල් වෙච්ච දා ඉඳලම තියෙනවා බඩගින්න කියලා ලෙඩක්. මේක සනීප වෙන්නෙම නෑනේ. මේ ලෙඩේට තියෙන ඖෂධ තමයි කෑම. ටිකක් කනවා බඩගින්න ටිකක් සනීපයි ආයි ලෙඩේ මතුවෙනවා. සමහර මිනිස්සු ඉන්නවා රෑ 1 2 වෙනකොට නැගිටලා ෆ්‍රිජ් එක අරගෙන කනවා සීතකරණේ තියෙනව අරගෙන කනවා මොකද මේක ලෙඩක් මෙන්න මේ බඩගින්න නැමැති ලෙඩේට තියෙන මේ ඖෂධ තමයි දානේ කෑම ඒකට බුදුරජාණන් වහන්සේ බලන්න මොනතරම් ලස්සනට මේක විග්‍රහ කළාද මිය ගිය කෙනෙකුට පින් දෙන්න නම් මේ බඩගින්නෙන් ඉන්න කෙනෙකුට දානේ ටිකක් දෙන්න ඒකමයි ලොවැඩ සංගරාවේ කවියක අපේ වීදාගම මෛත්‍රී සාමින් වහන්සේ අපේ ලක්වැසියන්ට තේරෙන භාෂාවෙන් අර බුදු වදන කවියට නැගුවා. දෙනවානම් දම්පින් දෙනවාමය. මේ ලෝකෙ දෙන්න තියෙන જાති දෙකයි. දන් දීමයි පින් දීමයි. එතකොට දානි දෙනවා කියන්නේ ආවට ගියාට ඕනවට එපාට කරන වැඩක් නෙමෙයි බුද්ධිමත්ව දානි දෙන්න. ඒ දානි දීලා පින් දෙනවා කියන්නේ ඊට වඩා බුද්ධිමත්ව පින් දෙන්න ඕන. දැන් බලන්න මේ පින් අතින් දෙනවද නැහැ. අපේ මිය ගිය අම්මා තාත්තා ගුරුවරුන්ට මේ පින් කියන දේ අතින් දෙන්න බෑ. ඇයි මේ දානයක් දීලා පින් දෙන්න කිව්වේ? පින කියලා දැන් බලන්න අපි බුද්ධත්ව ජයන්තිය සමරන්න ලෑස්ති. අපි අපේ පින්වතෙකුගෙන් පින්වතියෙකුගෙන් ප්‍රශ්නයක් නැගුවොත් අපි දැන් පින්කම් කරලා කර පින්කම් කර කර පින් දෙනවා. දැන් මේ බණ කියලා පින් දෙනවා. පින් කියලා දෙන්නේ මොකද්ද අපි මිය ගිය අයට? පින් කියලා දෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් නැගුවොත් බොවිත උත්තරයක් නැහැ. පින්වතුනි පින කියලා අපි දෙන්නේ කරුණු පහයි. මතක තියාගන්න. පස්වැදෑරුම් ආනිසංස තමයි මිය ගිය අයට අපි අනුමෝදන් කරන්නේ. මොකද්ද ආයුෂය වර්ණය සැපය, බලය, ප්‍රඥාව. ආයුෂ කියන්නේ ජීවත් වීමේ කාලය, වර්ණ කියන්නේ ලස්සන, සැප කියන්නේ නිරෝගීකම, බල කියන්නේ සිතේ කයේ ශක්තිය, ප්‍රඥාව කියන්නේ බුද්ධිය. මෙන්න මේ කියන ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංශ තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි බත්තිගාන. බත්තිගානක මේක තියෙනවා. ඔන්න දන් දීලා පින් දෙන්න කිව්වේ ඒකයි. එතකොට අපි අපේ මිය ගිය ඇත්තෝ වෙනුවෙන් පින්කමක් කරනකොට අපි පිරිසකට දෙනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියලා ආනිසංස පහක් දානෙත් එක දෙනවා. පිරිසිදු සිතින් අපි මේක දුන්නම අපිට ලැබෙනවා මොකද්ද? ආයුෂය වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව අපිට ලැබෙනවා. යාදිසං වපතේ බීජං අපි වපුරන දේ තමයි අපිට අස්වැන්නේ. අපි කුඹුරක වී දැම්මම අපිට ලැබෙන්නේ වී. මුං ඇට දැම්මොත් මුං ඇට ලැබෙනවා. අපි වපුරන දේ තමයි අපේ අස්වැන්නේ. එතකොට අපි ආයු වර්ණ සැප බල ප්‍රඥා කෙනෙකුට පූජා කරලා අපි මොකද කරන්නේ? ඒක අපිත් ලබාගෙන මියගිය ඇත්තන්ට අපි අනුමෝදන් කරනවා අපේ ඥාති පිරිසට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන මේ සම්පත් ලැබේවා. මේකයි පින් කියලා අපි දෙන්නේ පරලෝකෙට. පරලෝකෙට අපි යවන්නේ මෙන්න මේ ආනිසංස. මේක අපි අතින් දෙන්නේ නෑනේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියනව අතින් දෙන්න බෑ. මේක අපි දෙන්නේ සිතින්. මේකට බුදුරජාණන් වහන්සේ අපිට වදාළන්නේ උපමාවක්. පෑන් වඩලා පින් දෙන්න. දැන් අද පින්කම් කරන බොහෝ දෙනා බුද්ධිමත්ව මේවා කරන්න ඕන. බෞද්ධ කියන්නේ බුද්ධිමත්. බෞද්ධයා කියන්නේ බුද්ධිමතා. කරන කියන සෑම දෙයක්ම පිළිවෙලකට බුද්ධිමත්ව කළාමයි ඒකේ නිසි ප්‍රයෝජන ලැබෙන්නේ. දැන් බලන්න දානෙත් පූජා කරනවා, පිළිකරත් පූජා කරනවා. පෑන් වඩන්න ගියාම පුදුම කලබලයක් නේ ගෙවල් වල තියෙන්නේ. පුදුම අදිශියක් තියෙනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා ඉඳුල් පිගානත් උස්සගෙන එනවා පැන් වඩන්න. ආඳුරු වල්දපු පිගන් කෝපු උස්සන් එනවා. මෙච්චර වියදම් කරලා දානෙ දීලා දැන් මේ උපරිම අවස්ථාව පරලෝකෙට පින යවන වෙලාව ඉඳුල් දෙත් උස්සන් යනවා. කලබලයි. උඩරට පැත්තේ අපි දැකපු සිද්ධියක් තියෙනවා උඩරට පළාතේ පැන් වඩන්න ගන්නේ තැඹිලි ගෙඩියක් නැත්නම් කුරුම්බා ගෙඩියක්. මොකද පිරිසිදු ජලය අපි මෙච්චර මාන්සි වෙලා මේ කරපු පින්කමේ ආනිසංස පරලෝකෙට යවන්න ඕන පිරිසිදු ජලයෙන්. ඒක වක් කරනවා නෙමෙයි ඒක වඩනවා. වක් කරනවා කියන්නේ එකක් වඩනවා කියන්නේ එකක්. ඔන්න පෑන් වඩනවා. පෑන් වඩන වෙලාවේ අපේ සිතේ මෛත්‍රී තියෙන්න ඕන. කරුණාව තියෙන්න ඕන. අදාසි මේ අනේ මේ මැරිච්ච අය අපිට මේ මේ දේ දුන්නනේ. අකාසි මේ මේ අපේ මියගිය ඥාතිවරු අපිට මේ විදිහට කතා කළානේ. ඥාති මිත්තා සකාච මේ අපිත් එක්ක කොච්චර ලස්සනට ජීවත් වුණාද? දැන් ඒ ඇතෝ ඇසට පේන්නේ නැති ලෝකෙක പ്രേත ලෝකයකට ගිහින්. ඒ പ്രേත ලෝකෙට ගිය අපේ ඥාතිවරු, ගුරුවරු, අපේ මිත්‍රයෝ, දෙවියෝ මේ කවුරු වුණත් අපේ ඇස් වලට පේන්නේ නැති ලෝකෙක ඉන්නේ. ඒ ඇත සුවපත් වේවා සුවපත් වේවා කියන මේ මෛත්‍රී සාගත සිටිවිල්ල සිතේ තියාගෙනයි පෑන් වැඩිම කරන්නේ. එතකොටයි මේකේ නියම ආනිසංස ලැබෙන්නේ. එතකොට මේ පින් අනුමෝදන් කරනකොට අර මියගිය කෙනා මේක ගන්නවා. ඒ කෙනාට මේක වදිනවා. මේ පින අරගෙන ඒ කෙනා අපිටත් සෙත්පතනවා. චිරං ජීවන්තුනෝ ඥාතින් අපිට මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ සම්පත් ලබා දුන්නු අපේ ඥාති පිරිසත් දිගු කලක් නිදුක්ව නිරෝගීව ජීවත් වේවා කියලා പ്രേත ලෝකේ ඉන්න අයත් අපිට සෙත්පතනවා. ඒ പ്രേත ලෝකේ ගිය අය අපිට සෙත්පතන්නේ මේ පින්කම ලස්සනට පිළිවෙලට බුද්ධිමත්ව කළොත් විතරයි. අපේ ඥාතිවරු පින් ගන්න බලාගෙන ඉන්නවා දුකටපත් වෙලා. අපි මේ පින්කම් කරනවා. පින් අනුමෝදන් කරනවා. අනේ මේ පින ගන්න බැරි වුණොත් මේ පින ගන්න බැරි වෙලා. ගන්න බැරි වෙච්ච ගමන් අර බලාගෙන හිටපු මිය ගිය പ്രേත ලෝකේ ඥාතිවරු අපිට ශාප කරනවා. ඒ ඇතු නිකන් යන්නේ නැහැ. ඒ ඇතු දුකටපත් වෙලා. ඒ ඇතන්ට කුඹුරු කරන්න බෑ, පොලියට දෙන්න බෑ, වෙළඳාම් කරන්න බෑ, මොකක්වත් කරන්න බෑ. ඒ ඇතු බලාගෙන ඉන්නේ අපි දෙන පිනෙන් ජීවිතය සැපවත් කරගන්න. එතකොට ඒ ඇත්තෝ බලාගෙන ඉන්නවා අනේ gedara පින්කම් කරනවා මං වෙනුවෙන්. නමුත් මේවා ගන්න පුළුවන් විදියට නෙමෙයි මේවා අනුමෝදන් කරන්නේ. එතකොට කුපිත වෙලා අපිට ශාප කරනවා. ඒ නිසා අපි යම්කිසි පින්කමක් කරන වෙලාවේ දානයක් දෙන වෙලාවේ පෑන් වඩන වෙලාවේ බොහොම පරිස්සම් වෙන්න ඕන. සිත පිරිසිදු කරගන්න ඕන. ඇයි පරලෝකෙට අපි යවන්නේ මේ පින අපේ සිතින්. අනේ මගේ අම්මා තාත්තා මගේ ගුරුවරු මගේ ඥාතිවරු මගේ මිත්‍රයෝ මාව ආරක්ෂා කරන දෙවි දේවතාවෝ සෝපත් වේවා සෝපත් වේවා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප විඳිත්වා කිසිම දුකකටපත් නොවෙත්වා නිවනින් සැනසේවා කිය කී අපි පැන් වඩනවා නම් මෛත්‍රී සාගතව මොනතරම් ලස්සනද බලන්න. අද ඊම දෙයක් නැහැ. අද දානි පූජා කරන වෙලේ ඉඳලා කලබලේ කියන්නේ පුදුම කලබලයක්. ඒකනේ කියන්නේ දානංච යුද්ධංච සමානම යුද්ධයක් වාගේ. පෙරලා ගන්නවා, බිමට දානවා, කෑ ගන්නවා පුදුම යුද්ධයක්. අර පෑන් ටික වඩන වෙලාවේ සිතේ කිසිම සතුටක් නැහැ. සමහර විට සිත නරක කරගෙන. සාමින් වහන්සලා 12 නමකට වඩින්න කිව්වා සාමින් වහන්සලා අඩු වෙලා මෙන්න සිත නරක කරගත්තා. එහෙමත් නැතිනම් ටිකක් අමනාප කෙනෙක් ළඟ වාඩි වුණා. ඒ කෙනාව දැක්ක සිත නරක කරගත්තා. දැන් නරක සිතින් කළොත් අර ධම්මපදේ කියන්නේ ඒකනේ. සිත නරක කරගෙන යමක් කරනවා නම් ඒක පිනක් නෙමෙයි ඒක පවක්. දැන් ධම්මපදේ පළවෙනි ගාථාවෙන් කියන්නේ ඒකයි. නරක සිතින් යමක් කරනවද කියනවද සිතනවද ඒක අකුසල. එහෙනම් අපි පින්කම් කරන්න ඕනේ සිත නරක කරගෙන නෙමෙයි. සිත ලස්සන කරගෙන. සතෙක්ව ඝාතනය කරනවා කියන්නේ සිත නරක සිත නරක් වුණාම ඒක කරන්න පුළුවන්. සිත පිරිසිදු කරගෙන බෑ අනුන්ට වදයක් දෙන්න. කවදාවත් ඒක කරන්න බෑ. මෛත්‍රී පිරිච්ච කෙනෙකුට බෑ ඒක කරන්න. මෛත්‍රී වලින් සිත පුරෝගත්ත කෙනෙකුට බෑ මැස්සෙක්වත් මරන්න. පුදුම විදිය මෛත්‍රියක් ඒ පුරුදු කළාම. පිරිසිදු සිතක තියෙන එකයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං මානනි මේ සිත ඉපදෙනකොට පුදුම ලස්සනයි පිරිසිදුයි. කල් යනකොට මේ සිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ පංච ඉන්ද්‍රිය නිසාම නරක වෙනවා. මේ ඉන්ද්‍රිය නිසාම සිත නරක වෙනවා. එතකොට මේ සිත නරක් වෙන්න එක කාරණාවක් තමයි නොදැනුවත්කම. ප්‍රඥාව නැත්කම. මෝඩකම කියන්නේ ඒකයි. සමහර අය මේ මෝඩකම නිසා විවිධ මෝඩ වැඩ කරනවා. මොකක්වත් දන්නේ නැති කෙනා වුණත් කල්පනා කරනවා සියල්ල දන්නවා කියලා. මේ කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් එයා වැඩ කටයුතු කරන්නේ සියල්ල මම පමණයි දන්නේ මං විතරයි. මම මම මම කියාගෙනම කටයුතු කරන ඇත්තොත් ලෝකේ ඉන්නවා. ඒ නිසා අපි මිය ගිය ඇත්තෝ එක සෙල්ලම් කරන්න හොඳ මිය ගිය ඇත්තන්ට දෙවියන්ට පින් දෙනවා කියලා අපි ලෝකේ නැති විකාර වැඩ කරන්න ගියොත් අපිට ඒකෙන් සාපයක් මිසක අපිට ඒකෙන් පිනක් යාපතක් වෙන්නේ නැහැ. ඒක නිකන් අර ආලෝකයේ ඉන්න කෙනෙක් අඳුරට යනවා වගේ වැඩක්. පින්කමක් කරන්න ගියේ විශාල මුදලකුත් වියදම් කරලා. ලේසුපාසු වැඩක් නෙමෙයි දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කර කර ආලෝකේ ඉන්න මිනිස්යාට සල්ලිත් දීලා අඳුරට ගියා වගේ වැඩක්. බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ආලෝකෙන් ආලෝකයට යන ගමන. ජෝති ජෝති පරායන. මිනිසෙක් කියලා උපත ලබාපු කෙනා ආලෝකෙන් ආලෝකයට යන්න ඕන. උඩට යනවා මිසක පාලට යන්න හොඳ නැහැ. දැන් මේ කරන්නේ මොකද්ද? විශාල මුදලකුත් වැය කරලා මා මෝඩ වැඩ කරනවා. ඒකෙන් උනේ මොකද්ද? තිබිච්ච ධනයක් නැති වුණා. ඊළඟට ඒ කරපු වැඩේ නිසා මා දුකකට විනාශයකටපත් වෙනවා. දැන් බලන්නකෝ ලස්සන පින්කමක් කළා කියලා දානයක් දෙන වෙලාවේ අර පෑන් වඩන වෙලාව ගෙවල් වල ඔය ඇත්ත ඕන තරම් පින්කම් කරනවානේ. ඔය ඇත්ත ඉදන් මේ ඥාති නම් හෝතු මේ ගාතාව පැන් වඩනකොට ශබ්ද නගලා කියන්නේ. අනේ අපි කොච්චරවත් කියනවා ගාතාව කියන්න ගාතාව කවුරුවක් කියන්නේ නැහැ. ඔය පැන් ටික වඩනවා. ශබ්ද නගලා කිය කියා අනේ මගේ ඥාති පිරිස අපේ දියුණුව දැකලා සතුටු වෙච්ච අපිත් එක්ක ජීවත් වෙච්ච අපිට මේවා ලබා දුන්නු අපේ මියගිය සෑම දෙනාම සැපේටපත් වේවා සූපත් වේවා කියලා මේ ඉදම්මේ ඥාතින මේක කියන්නේත් නැහැ. ඔය පෑන් ටික වඩනවා පුදුම කලබලයක් ඉන් ඉවර කරගන්නක. මේක පිළිවෙලකට කරන වෙලාවේ බලන්න මේ ආඳුරුගොල්ලෝ ලස්සන ගාතාවක් කියනවා. සෑම තැනකම පෑන් වඩන වෙලාවේ සාමින් වහන්සේලා ලස්සන ගාතාවක් කියනවා. මේ ගාථාවේ තේරුමවත් අපි දන්නේ නැහැනේ කොච්චර දන් දෙනවද? ඉච්චිතං පච්චිතං තුයං කිප්ප මේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසියත මේ ගාථාව කියනවා ඉච්චිතං කියන්නේ සිටිවිලි සිටීම පච්චිතං කියන්නේ ප්‍රාර්ථනා ඉච්චිතං කියන්නේ සිතී සිටිවිලි, පච්චිතං කියන්නේ පැතුම් ප්‍රාර්ථනා. කිප්ප මේව සමිජ්ජතු ඉක්මනින්ම ඉෂ්ට වේවා. දැන් මේ දුන්නු දානේ ආනිසංස බලයෙන්. දැන් දානේ දෙන අයගේ සිතේ තියෙන ප්‍රාර්ථනාව මොකද්ද? සිටිවිල්ල තමයි අනේ මගේ මියගිය සියලු දෙනා සූපත් වේවා මේක සිතිවිල්ල ප්‍රාර්ථනාව දුකකනම් දුකින් මිදේවා සැපේටපත් වේවා ප්‍රාර්ථනාව මේ කල පින්කමේ බලෙන් කිප්පමේව සමිජ්ජතු ඉක්මනින්ම ඉෂ්ට වේවා. මගේ මිය ගිය ඇත්තෝ දෙවියෝ මගේ ඥාතිවරු මේ කවුරු හරි දුකක ඉන්නවා නම් දුකින් මිදිලා සැපේටපත් වේවා. මෙන්න අපේ සිතිවිලි සහ ප්‍රාර්ථනා මේ දානි බලයෙන් අපි මේ ප්‍රාර්ථනා කරන්නේ. ආයුෂ නැතුව ඉන්නවා නම් ආයුෂ ලැබේවා. වර්ණ නැතුව ඉන්නවා නම් ලස්සන වර්ණ සම්පත්තිය ලැබේවා. නිරෝගීකම නැත්තම් නිරෝගීකම ලැබේවා. කයේසා මානසික ශක්තිය නැත්තම් ඒ කායික මානසික ශක්තිය ලැබේවා. ප්‍රඥාව නැත්තම් ප්‍රඥාව ලැබේවා. කාටද මිය ගිය ඇත්තන්ට ඇසට පෙනෙන්නේ නැති ලෝකෙක ඉන්න අපේ ඥාති පිරිසට දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ට මොන වගේද මේ ගාථාවේ උපමාවක් වදාලා ඡන්தோ පන්න රසීයත ඡන්தோ කියන්නේ සඳ පිරිච්ච සඳ ආකාශේ තියෙන්නේ පින්වත්නි මාසෙටම එක දවසයි. පුන් සඳ තියෙන්නේ එදාට. එදා තමයි පුර 15ක් දවස. එතකොට මේ සඳේ තියෙනවා මා පුදුම දෙයක් බලන්න චන්දෝපම ප්‍රතිපදාව කියලා ලස්සන ප්‍රතිපදාවකුත් අපේ බණ පොතේ තියෙනවා. සඳ ගෙවි ගෙවි යනවා පිරිපිරි එනවා. සඳ සෑමදාම ආකාශයට අලුත්. චන්ද්‍රයා සෑමදාම ආකාශයට අලුත්. අද දකින්න චන්ද්‍රයා නෙමෙයි එතේ ඉන්නේ. ගෙවි ගෙවි යනවා, පිරිපිරි එනවා. එතකොට මේ පිරුණු සඳ තියෙන්නේ මාසෙට එක දවසයි. ආකාශේ පුන් සඳ වාගේ කිසිම දෙයකින් අඩුවක් නැති. දොළොස් කලාවෙන් පරිපූර්ණ වෙච්ච සඳ වාගේ අපි කරපු මේ පින්කමේ ආනිසංස බලයෙන් අපේ මියගිය ඇත්තෝ දුකින් මිදිලා සැපේටපත් වෙලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පුන් සඳවාගේ පිළිලා කිසිම විපතකටපත් නොවේ දිගු කලක් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සපත් විඳලා අවසන අමාමා නිවන් දකීවා කියලයි අපි ප්‍රාර්ථනා කරලා පින්දේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිතරම තමන් කරපු දේ දිහා බල බලා සතුටු වෙන්න පුළුවන් නම් දැන් සමහර අය ඉන්නවා නරක දේ කරලත් නිතර සතුටු ඒ සතුට නෙමෙයි ධාර්මිකව තමා කළ දේ දිහා බල බලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ඒ බඳු දේ නිතර නිතර කරන්න ඕන තංච කම්මං කතං සාදු තමන් කරපු දේ දිහා කල්පනා කරනකොට Tamanට දුකක් නම් ඇති වෙන්නේ. වේදනාවක් නම් ඇති වෙන්නේ. ඒ බඳු දේ ආයි කරන්න හොඳ නැහැ. Taman කරපු දේ දිහා කල්පනා කරන ලොකු සතුටක් නම් දැන් බලන්න මග මානවකතුමා මොකද කළේ? උත්සවයක් දවසේ ගිහිලා අර තුත්තිරි පිරිච්ච කැලේ මේ පිට්ටනියේ Tamanට වාඩි වෙන්න පොඩි තැනක් සකස් කරගත්තා. ගස් ටික ගලවලා දාලා. දැන් ගලවලා අතේ පයේ මඩ නිසා මඩ සෝදන්න ගිහින් එනකොට අනේ ඒකේ තව කෙනෙක් වාඩි වෙලා. එළෙව්වේ නැහැ. ඊළඟට අනේ වාඩි වෙච්ච ආවෙන් කියලා තව තැනක් සුද්ධ කළා. මේ විදිහට මුළු පිට්ටනියම සුද්ධ කළා. මුළු පිට්ටනියම සුද්ධ කරපු මේ තරුණයාට වාඩි වෙන්න තැනක් නැහැ. ඉරිසියාව ඇති කරගත්තේ නැහැ, වෛරය ඇති කරගත්තේ නැහැ. පැත්තකට වෙලා බැලුවා. දැන් කටු පෑගෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. අර මිනිස්සු බොහොම ලස්සනට මම සුද්ධ කරපු නිසානේ මේ වාඩි වෙලා බලන්නේ කියලා හරියට සතුටු වුණා. ඔන්න ඉද නන්දති. මෙලොවම සතුටේ සතුට සල්ලි දීලා ගන්න බෑ. ඒ සතුටු සිත නිසාම තමයි මේ මගමානවතුමා තෞතිසාවේ සක්‍ර දේවේන්ද්‍රය වෙලා උපන්නේ. අන්න පෙච්චනන්ද ඊළඟ ආත්මෙත් ඉපදিলা සතුටු වෙන්නේ නැති බලන්න. එතකොට අපි යන් යන් දේ කරනවා. ඒ කරපු දේ දිහා බලනකොට අපිටම දරා ගන්න බැරි ලොකු වේදනාවක් දුකක් අපේ සිතට එනවා. අනේ මම මොකද්ද මේ කළේ? මම මොකද්ද මේ කරගත්තේ කියලා කල්පනා කරනවා. සමහරු ඔළුවට අත් දෙක තියාගෙන කෑ ගගා අඬනවා. අනේ මම මොකද්ද මේ කරගත් අපරාධය? ඇයි මම මේක කළේ කියලා පස්සේ පසුතැවෙනවා. ඉතින් බුද්ධිමත් පුද්ගලයා එහෙම පසුතැවෙන්නේ නැහැ. එයා යමක් කරන්න කලින් කල්පනා කරනවා මම මම මේ බඳු දෙයක් කරන්න යන්නේ. මේ කිරීම නිසා මට මගේ පවුලේ අයට මගේ පලාතට මගේ රටට මගේ ජාතියට මගේ ආගමට අගෞරවයක් නම් ඒ බුද්ධිමත් කෙනා ඒව කරන්නේ නැහැ. එයා බොහොම කල්පනාකාරී වෙනවා. ඇයි මං කරන දේ නිසා මං විතරක් නෙමෙයි සමහර විට මගේ නිවසේ අයටත් විවිධ ප්‍රශ්න. මම මේ කරන දේ නිසා. ඒ නිසා කායේන සංවරෝ සාදු කය සංවර කරගන්නවා. වාචාය සංවරෝ සමහර වෙලාවට කියන්න කට ළඟටම එනවා. ම උපරිම ප්‍රයෝජන ලබා ගත්තා කියලා සතුටු වෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට අගය කළේ. ඒ නිසා පින්වත්නි, මිය ගිය ඇත්තෝ එක සෙල්ලම් කරන්නත් එපා. අපි මිය ගිය ඇත්තන්ව සනසනවා, දෙයියන්ව සනසනවා කියලා ලෝකේ නැති අපරාධ කරන්නත් එපා. අනුන්ව සනසන වැඩක් කළාමයි ඒකෙන් පින් සිද්ධ වෙන්නේ. අනුන්ට සැනසෙන විදියට වැඩක් කරන්න ඕන. එතකොටයි පින් සිද්ධ වෙන්නේ. හොඳ දේ කළාම කල්යාණිකාරී කල්යාණම් පාපකාරිච්ච පාපකම්. හොඳ දේ කළා නම් හොඳ විපාක. නරක දේ කළාම නරක විපාක. දැන් අර මතකබත්ත ජාතකයෙන් කියන්නේ ඒකයි. දැන් ඔයත් කල්පනා කරන්න එපා එළුවා කතා කලේ කොහමද? ඒව නෙමෙයි මේකෙන් දෙන පාඩම ගන්න. එළුවා කතා කළාද ඉනා වුණාද ඇඬුවාද ඒක නෙමෙයි මෙතනට අපිට වැදගත් වෙන්නේ. මෙතන අපිට වැදගත් වෙන්නේ මේකෙන් දෙන ආදර්ශය. මොකද්ද කලේ? ගුරුවරුන්ට ඥාතීන්ට දෙයියන්ට පූජාවක් කරන්න එළුවෙක්ගේ බෙල්ල කපලා අවුරුදු 500ක්ම බෙල්ල කැපි කැපි මලා. ඒකයි අර කළ අකුසල පස්සෙන් එනවා කියන්නේ. පෙච්ච තප්පති කිව්වේ ඒකයි. ඊළඟ භවයට ගිහිල්ලා තැවෙනවා ආත්ම 500ක්ම තැවිලා. ඒතකොට පැවෙන වැඩ කරන්නවත් එපා. වෙනසෙන වැඩ කරන්නවත් එපා. අපිට මේ බුද්ධිය ලැබිලා තියෙන එකයි. තම තම නැනපමණින් තම සියලු දෙනාගේම ඥානය බුද්ධිය නුවණ එක වගේ නෑ. එක එක්කෙනාගේ වෙනස්. එතකොට තම තමන්ගේ බුද්ධියට අනුකූලව සිතාමතා වැඩ කිරීමේ ශක්තිය සෑම කෙනෙකුටම තියෙන්න ඕන. ඒ නිසා තමන් සිතලා බලලා මේ කරන දේ තුලින් හොඳක්ද නරකක්ද මේක තේරුම් බේරුම් අරගෙන කළාම අනේ ඒකෙන් විශාල සිතක් Tamanටත් මියගිය ඇත්තන්ටත් පලාතටත් මේ සෑම දිනාටම සිතක් සැලසෙනවා මේ ධර්ම දේශනාවට සවන් යොමු කළ ලොකු කුඩා සැමටත් ලක්වැසියන්ට ලෝවැසියන්ට සෑම සත්වයන්ටම මේ ලෝක ධාතුව තුල කිසිම කරදරයක් විපතක් නැතිව නිදුක්ව නිරෝගීව අනුන්ට විපතක් නොකර කටයුතු කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝ ඔබ අප සෑම දෙනා ආරක්ෂා කර දෙත්වා. දෙවියොත් පතන බෝධියකින් නිවනින් සැනසේවා කියන පැතුමින් පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මංගල ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ එම උතුම් ධර්ම දේශනා මාලාවේ පින්බර දායකත්වයේ සඳහා විමසන්න